අපි අවසාන වශයෙන් වෙනකොට ධර්ම දේශනා 15ක් ඉම කරලා තිබුණා. මේ අපගබ්බ කියන ගුණය තමයි ඉදිරිපත් කරගත්තේ. අද තියෙන්නේ කුලීසු අනනවිද්දෝ. කණ්‍යා කෙරෙහි කුලයා කෙරෙහි නොබැඳී කියන අදහස. මේක බැලූ බැල්මටම පේන්නේ පැවිද්දන් සඳහා දීප උපදේශයක් නැත්නම් අනගාරිකයන් සඳහා දීප උපදේශයක් වශයෙන්. පොත්පත් කියවලා බැලුවොත් සම්ප්‍රදාන කුල පොත්පත් සෑම තැනම විස්තර කරලා හදන්නේ විහිදේ සහ පැවිද්දා අතර මැද වෙනසෙදී පැවිද්දා විසින් කිහි කුලයන් කෙරෙහි පැවතිය යුතු ආකාර සම්බන්ධයි. ඒක ආගමනුකූල පැත්තෙන් බැලුවොත් අපේ පැවතිච්ච සිංහල බෞද්ධ සංස්කෘතියම බැලුවොත් එච්චර තමයි ඉතින් කියන්නේ. ඒක ඉතින් බොහොම පැහැදිලි පැවිද්දා විසින් පැවිදි කටයුතුත් ගියත්න් විසින් ගිහි කටයුතුත් මිස පැවිද්දා ඒ ගිහි වැඩවලට සම්බන්ධ වෙන්න ගියොත් තමන්ගේ අත්ත කුසලයට හානි කරගන්නවා. කුලයන් කෙරෙහි බැඳීම් ඇති කරගත්තොත් සම්බන්ධකම් ඇති කරගත්තොත් පැහැදිලිවම ඔහුගේ අත්ත කුසලයට බාධා සිදු වෙනවා. කරණීයම් අත්ත කුසලේන. යම් කරණීයම් අත්ත කුසලේන යම් සංසදං සංසම්පදං අபிසමිච්ඡය. ඒ සාන්ත වූ අභිසම් සාන්ත වූ පදේ නිවන් පදේ අபிසමණය කිරීම සඳහා යම් අත්ත කුසලේ කැමැත්තක විසින් කටයුත්තක් වේද ඒ සඳහා දෙන උපදේශ මාලාවේ මේ තියෙන්නේ කුලේසු අනනුගීතෝ කුලයන් කෙරෙහි ඉතු භාවය, කිතු භාවය, සමීප භාවය, අලුම් ගැලුම් සම්බන්ධතා නොගිය යුතුයි කියන එකයි. ඒ නිසා පැවිදි ජීවිතය ගැන කල්පනා කරලා බලනවා නම් ඒ දිහි පැත්තට නැමෙන්න නැමෙන්න නැමෙන්න ඒ ශ්‍රමණ ධර්මයේ සම්පූර්ණ කිරීමකින් සෑහෙන බාධා කර්ම වලටපත් වෙන්න පටන් ගන්නවා. නමුත් මේ නාසනීය පුදුමාකාර විදියට දේශනා විලාසයන්ගෙන් සමලංකృతයි. විවිධාකාරයෙන් මේ ප්‍රශ්න වලට සම්බන්ධවන්සි ඒ ආරාධංගයේ කල්පලක්ෂයක පැවිද්දන් වශයෙන් ගිහියන් වශයෙන් සම්බන්ධ වෙලා ඒ සම්බන්ධතා Taman වාචිකේ සර්වඥතාඥාණයෙන් පෙරලා දේශනා කරනකොට උන්වහන්සේ තමයි ඉස්සල්ලාම මේ හැටනමක් රහතන් වහන්සේලා ලෝකේ ඇති කරවලා ඒ 69 ධර්ම දූතයේ සඳහා මේවන වෙලාවේ උනාදේ දේශනා කරා ඡරත පිට්ඨි චාරිතං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේවනුස්සාය අයනේ මේ චාරිකාවේ හැසිරෙව් බහුජන හිතාය බොහෝ දෙනාගේ හිතසුව පිණිසයි බහුජන සුඛාය බොහෝ දෙනාගේ සුඛය පිණිස අත්තාය හිතාය සුඛාය තමන්ගේ සම ධර්ම වලට හිතසුව පිණිස දිව්‍යංගේ මග්ගඥාන්ගේ හිතසුව පිණිස මේ චාරිකාව හැසිරෙන්නේ කියලා. ඉතින් ඒකයි මේ කුලයන් සමග සම්බන්ධ කරගන්නපත් වීමයි කියනකොට දෙපැත්තක් මේකේ තියෙනවා. ඉතින් අද පවතිනා වූ ආගමනුරූප තරඟවලදී බොහෝ විට ථේරවාද බුද්ධ ආගම පරාද වෙන තරක් තමයි. මොකද ඒක බොහෝ විට ඒ තමන්ගේම අත්කුසලයේ පින්ස කටයුතු කරනවා මිස මේ විදිහට ඉහි අනනුලෝමිකදී සම්බන්ධතා. Taman සමග නැත්නම් පැවිද්දන් සමග අනුලෝම නොවන්නා වූ අනුව නොයන්නා වූ ඉහි සම්බන්ධකම් පැවැත්වීම නිසා ඒ ශ්‍රමණ ධර්මයන්ට සහ පැවිදි ජීවිතයට බාධා වෙන බව නැවත නැවත අවධානය කිරීම නිසා ඒ ආගමානුකූලව ඊයත්නම් ආගමනුකූල කිරීමේ කටයුත්තේදී අවිද්‍යාංගයෙන් සිදුවිය යුතු සේවාව සිද්ධ වෙනවා කියන චෝදනාවට ලක් වෙනවා. අනේ පැත්තත් අපි මේ ධර්ම දේශනාවට ඉදිරිපත් කරගන්න ඕන කොහොමද මේ ප්‍රශ්නේ මේ සරුවචන් වහන්සේගේ දේශනා විලාසත් එක්ක විවිධාකාරයෙන් ධර්ම දේශනා කිරීම ක්‍රමත් එක්ක ගැලපෙන්නේ. ඉතින් ඒකෙදී මේ ප්‍රශ්නේ බලන්න පුළුවන් ශික්ෂා තුන මාර්ගයෙන් සීල ශික්ෂා මාර්ගයෙන් සමාධි ශික්ෂා මාර්ගයෙන් සහ ප්‍රඥා ශික්ෂා මාර්ගයෙන් කියන ශික්ෂාත්‍රය පැත්තෙන් බලනකොට තමන් තේරුම් අරගන්න ඕනේ තමන් යෙදී සිටින ශික්ෂාවේ හැටියට මේ විදිහට අර දීහි පැවිදි සම්බන්ධතාවයේ කියන මේ සම්මුති ක්‍රමයෙන් ටිකක් මැත් වෙලා යෝගාවචරයා විසින් බුද්ධ ශාසනයට තමන් සම්බන්ධ කරගන්න සම්බන්ධ කරගන්න කැමැති ක්‍රියාවක් වෙන්න කැමැති ශික්ෂාස්ත්‍රය ත්‍රය ඉදිරිපත් කළොත් ඉදිරිපත් කරගෙන ප්‍රශ්නෙට බැස්සොත් ගිහි පැවිදි කියන වෙනස නැතු වෙනවා. සමහර මේකට අකමැති වෙන්න පුළුවන්. නමුත් මේක විකල්පයක් තියෙනවා. තමන් සීලය අදි සීලය බවට පත් කරගන්න උත්සාහ කරන ගිහි වේවා පැවිදි වේවා ස්ත්‍රී වේවා පුරුෂ වේවා චිත්ත භාවනාව අවිචිත්ත භාවනාව පාඩපත් කර ගැනීමට උත්සාහ කරන ගිහි වේවා කවි වේවා ස්ත්‍රී වේවා පුරුෂ වේවා ප්‍රඥා භාවනාව අධිප්‍රඥා භාවනාව පාඩපත් කර ගැනීමට කැමති ගිහි වේවා පැවිදි වේවා ස්ත්‍රී වේවා පුරුෂ වේවා ඒ કોઈ කාණ්ඩයකට මේ අනනුලෝමික ගිහි සම්බන්ධතාව හොඳ නැහැ. සුවයිදී සීමාව දැනගන්න ඕනේ. ඒක ගිහි වුණත් පැවිදි වුණත් සංසාර බය පිළිබඳ යම් ඇඟීමක් යම් කෙනෙකුට තියෙනවනම් ඒ වගේම සංසාරයෙන් සංසාර දුකින් ගැලවීම පිළිබඳව ඇතුළතින්ම හටගත් අධිෂ්ඨාන ශක්තිය තියෙනවනම් ඒ අත්හරි සාමාන්‍ය බුද්ධිය මේ කියන දේවල් දැනටම කියදිලා කියනවා. මේක මේ බුදුරජාණන් වහන්සේ කියාපු ක්‍රමයට විග්‍රහ කරලා බලනකොට සර්වචන්නාංශයේ තියෙන මහා කරුණාව මිස මේ අනදරයකට නැත්නම් මේ සමාජ පද්ධතිය කඩලා දාන්න කියන වැඩක් නෙවෙයි කියන එක හොඳට තේරෙනවා. ඒ වගේ මේකේ තියෙන යාන්ත්‍රණය මොන තරම් යඹුරක් තියෙනවද කියලා බලනකොට අර්වචනාන්දගේ කියන ප්‍රඥාවත් හොඳට විස්තර වෙනවා. තමන් ශාසනයට ශාසන ප්‍රතිපදාට කොච්චර ගැඹුරකින් සම්බන්ධ වෙනවද කියන ප්‍රශ්නය. ඒක නිසා ශිල්පද ගැන කතා කරනකොට සීල ශික්ෂාව ගැන කතා කරනකොට ඒ සීලයේදී සීතල ගතියක්, හීන ගතියක්, හික්පිච්ච ගතියක් ඇති කර ගන්න උදාත්ම ලේසි අරණ්‍ය සීනාසන වනපන්ත ආශ්‍රය කරනකොට. ඒ මොකද ඒ ගස්ගල් එහෙම නැත්නම් ඉතිරිදන් සතුන් නිසා ඒ සීලයට හානි කරන්නා වූ කාය දුස්චරිත, වචී දුස්චරිතයන් කිපීම සිද්ධ වෙනවා. කලියකට වෙලා ඉන්න ගියාම ඒකෙදී සතුන් මැරීමකට හොරකම් කිරීමකට ආදී දේවල් වලට නැත්නම් කාමයේ වර්ධ හැසිරීමකට එහෙම නැත්නම් මුරු කියලා මිශ්‍රකන පරිස වචන කියන මේ දේවල් වලට පෙළඹෙන කියන අවස්ථාව වැඩි. සාමාන්‍ය වැද්දයි ශිෂ්ට මේ තපස්තරයයි කැලේ ඉඳ ගියාම වැද්දානම් ඒ සතුන් මැරීමෙන්ම ජීවත් වෙනවා. ඒ වගේම හොරකම් කිරීම කාම විත්‍යාචාරය කියනට ඊයත් අංගෙ දිනුවට ගැලපෙන්නේ නැහැ. නමුත් තපස්සර ජීවිතයක් සඳහා වනගත වෙච්ච කෙනෙකුට නම් තමයි දන්නවනම් මේ ගිහිගෙන් අපි වෙන්ුනේ නැත්නම් මේ ගමෙන් නගරයෙන් වෙන්ුනේ විවේක සීනාතර ආශ්‍රය කරන්නේ මේකටයි කියලා ඒ අත්තන්ට මොකදපත්යක් වශයෙන් රකින්න පුළුවන් ඒකදී හොඳටම පුද්ගලිකව දන්න දෙයක් තමයි මේ වචනයෙන් සිදුවෙන අකුසල කර්ම තමයි කීයගේ බරපතල ඒකෙදි මේ කුසපක්ෂේ ඉස්පක්ෂේ කියලා වෙනසක් නැහැ කාගෙනුත් උගාක් වෙලාවට අවුල් ඇති වෙන්නේම මේ බොරු කීම්, කේලාම් කීම්, හිස්සකන සහ පරස වචන. ඒකෙනු හිස්සකන කතාව තමයි ප්‍රධාන අකුසල කර්මය. ඔබ නොකර බෑ සමාජයේ ඉන්න කියාම උදේ දකපම good morning කියන්න ඕනේ, හන්දා දකපම good evening කියන්න ඕනේ. කඩේට යනකොට කඩේට යනවා කියලා අහන්න ඕනේ. නාන කොටත් නානවත් කියලා අහන්න ඕනේ. නැත්තම් හිතන තරහ වෙනවා කියලා. ඉතින් ඒක නිසා නිතරම ඒ ආමන්ත්‍රණය. යාමන්ත්‍රණ නිසා කොච්චර අපේ හිතේ කලබල ඇතිවද අනවශ්‍ය ප්‍රශ්නයක් තියෙනවද කියන එක සීමා කරන්න නම් නිශ්ශබ්ද භාවනාවක දවස් 10ක් යෙදෙන්න ඕනේ. එක දවස් 10ක් තමයි මේ නිශ්ශබ්දව භාවනා කරන්න අධිෂ්ඨාන කළොත් අන්න එහෙම කියලා තේරෙන්න පටන් අරගනි මේ වචනයක් විඳින්න ඉස්සෙල්ලා හිතේ කොච්චර විතක්ක ਵਿਚාර වැඩ කරනවද කියලා. ඒ විතක්ක ਵਿਚාර රාශිය මේ විතක්ක විපහාර කියලා මේකට කියනවා රාශිය කියලා තමයි වචනයක් විදින්නේ. ඒ වචනයක් විඳුනට පස්සේ අනිවාර්යයෙන් මේක තව කෙනෙකුගේ කනට වැදිලා ඒ කන කුප්පනවා. විතක්ක විපහාර දෙක පරචිත්ත විදාන නාමය සහ ඉබ්බසෝත ඥානේ නැති අයත් චිපෙන්නේ. තමන්ගේ තුල විතක්ක ਵਿਚාර කොච්චර නැග්ගත් ඉබ්බසෝත ඥානේ තියනවනේ ඒ විතක්ක විපහරය ඇයිනවා. නැති කෙනාට ඇයින්නේ. ඒ නිසා අපි ඇතුළත සීලයට අදාළ වෙන්නේ ඒ හිතන කොටත් හිතන කොටසේ කොච්චර විතක්ක ਵਿਚාර ගියත් කවදාකවත් ඒක සමාජික හානියක්වත් විචක්‍රමණයක්වත් වෙන්නේ නැහැ. මේක වචනයට බින්දපු ගමන, වචනයකට නඟපු ගමන, ඉතින් පුදුමාකාර විචක්තාව කෙනෙකුට කනට පීඩි ගන්නවා වගේ, කීඩි ගන්නවා වගේ, යවුලකින් අනින්නා වගේ, කොටන්නා වගේ මේ ප්‍රශ්න ඇති වෙනවා. ඒක නිසා පැත්තකට උනාට පස්සේ පරඤ්ඤ සීනාසන ශූන්‍යාකාර දුක්ඛ මූල කියාට පස්සේ ආනි ඒකෙන් වෙන්වීමම ඒ කතානතර සිටීමම සාල කුසලයක්. ඉතින් ජනමාධ්‍ය ගැන වගේ මේ සංවිධානාත්මකව කතා කරන පුද්ගල ගැන හිතන්නවත් එපා. ඒවා මේ හොදලා විවර කරන්න පුළුවන් අකුසල කුසල විවර කරන්න පුළුවන් සුළු කොටක් එහෙම නෙවෙයි. නමුත් එළියේ ඉන්නකොට ඇතුලේ ඉන්නකොට නම් දවස් 10 15ක් කතා නොකර සිටීමේ කුසලයක් වශයෙන් වැටුණාට ඉන්නේ ඉන්නකොට ඉන්නේ කවදාද මගේ නම පත්‍රේ වැටෙන්නේ කවදාද මට මේ විදිහට කතාවක් කරන්න හම්බ වෙන්නේ ආනේ විදිහ අදහසක් අපතේ ඒ නිසා අනිවාර්යයෙන්ම හිත වෙනවා හොඳින් කතා කිරීමේ ක්‍රම ඉගෙන ගන්න දක්ෂව කතා කිරීමේ ක්‍රම ගන්න බොරුව උනත් කාට හරි හිත අල්ලලා යන තාලට කියන්න ඒක තමයි කල්පනා හිතේ කිහින් වුණාට පස්සේ ඒත් අගේ දීලයක් ගැන මොන කල්පනාවක් කොහෙන්ද කෙලවරක් කරන්නේ. ඒක නිසා ගිහියත් එක්ක ඒවා පැවිද්දෙක් ඒවා සීලය ගැන කල්පනා කරත් ඒ අරණ්‍යක නැත්තම් පැත්ත කරලා ශූන්‍යාකාරයකට වෙලා කාක්මුල ගත කරනකොට ප්‍රධාන වශයෙන්ම මේ වචී දුච්චන්තයෙන් සිදුවෙන බේරම තේරුම් අරගන්නට සෑහෙන කාලයක් යනවා. ඒ සඳහා Taman අරණ්‍යගත කොමූලගත සීනාසන ගත වෙනවා වගේම මේ වචනයේ බරපතලකම තීරුම් අරගත්ත සත්පුරුෂයන් ඇසුරීමත් කරන්න. ඒක නිහයි මට හිතන්නේ අපි අපවත් චනායක සංස මතක් කරේ වෙන මොනවාක්වත් නැත්තම් නිදා ගන්න හොඳයි ඒක ආරන්නේ. සම්පූර්ණ වලට පීඩා කරන්න ඕනේ නෑ. පිළිත් බඳ බව ඕනේ නෑ. අනිවාර්ය පැත්තක ලබු කියගත්තත් ඒ කාගවත් කාමකේ සෞසන්නේ. ඒකලා හොඳට හාන්තියක් හත්තියක් කරලා සාන්ති කියනවා. ඉදාන්දල හැරෙන්නත් කියලා ආරම්භයම තමයි කියන්නේ. හැප්පි ගන්නකොටම පේන දින ආරම්භයක් නම් එතකොට ඒ පුද්ගලයාගේ ඉතුරු දවසක් කලබගෑනියක් නැතුව ගත වෙනවා. එළියේදී නින්දට ගියත් අර දින කුණු කන්දල් සීරම ධාන හීනෙමුත් කතා කරගෙන තමයි ඉඳාගන්නේ. ඇස් දෙක අරින්න වෙන්නේ උන්ගේ විකාර ලෝකයකට. ඉතින් මේ මිනිස්සෙකුට කවදාකවත් හම් වෙන එකක් නැහැ. මුළු ජීවිතේ පුරාම නිසද්ද භාවයේ විවේකයේ තියෙන ආර්ය භාවයේ ආර්ය තුෂ්ණී භාවයේ තේරුම් ගන්න එකක් නැහැ. පොත් තමයි කතා කරන්නේ නැත්නම් ඒක රේඩින් කතා කරන්නේ. එන්ට රැස්වීමකට යනවා. එනතම් පිටිනම් භාෂණයකට යනවා. ඊළඟ උදේ ඉඳලා හැන්ද යනකම් මේක තෝරේ කනට මොනවත් අහුන් නැත්නම් මහා පාළුවා. තනි වෙච්ච ගතියක් දැනෙනවා. හොඳ කන්දක් උඩට හෝ කඩුවක් උඩට හෝ සීතල තැනකට ගිහිලා හිටියොත් අපේ කනට එනවා ඒ නිස්සද්දතාවයේ හඳ කියන එක. භාවනා කරන කෙනා ඒක දැනගන්නේ සමාධිය එන්න සුදුසු චිත්ත වාතාවරණයක්. පව් කවු කරපු දුස්සීල මනසට දෙන්නේ පාළු තන්විච්ච අසරණ වෙච්ච ගතියක්. ඒ මනුස්සය ඉක්මනටම ආය යනවා කතාවක් ඇහෙන තැනට දුවගෙන යනවා. මොකද ඒ තනිකමට පාලකමට බයයි. භාවනා කරන කෙනා නම් මේක පටන් ගන්න ඉන්නේ හොඳ නිස්සද්ද භාවයක්. කියන්නේ නිස්සද්ද භාවයෙන් තොරව කවදාකවත් ලක්ෂණෙ වෙන්නේ නැහැ කියන්නේ. මේ තුළ තමයි මේ විවේක බුද්ධිය තුළ තමයි හිතයි කතයි යම් ප්‍රමාණයකට එකලස් වෙලා මේ මොකද මට වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් දැක ගන්න පුළුවන් වෙනවා. ඒ කලබල කලබගෑනි තුල මොන වෙලාවකටත් හිතට බෑ කය සූපත් කරන්න, කයට බෑ හිත සූපත් කරන්න. ඒ දේ වෙන්න මූලිකම අවශ්‍ය කරලා තියෙන අන්නක් නිස්සද්ද භාවයට යන්න ඕන. නමුත් මේ භාවනා බල කරලා නැති නිස්සද්ද භාවය සුසු කරන නැති මනුස්සයාට නිස්සද්ද භාවය කියලා කියන්නේ මරණ දඬුවම. කොම් කිරීමක්, තනි කිරීමක් බාටපත් වෙනවා. ඒ නිසා මේ සීලය රකින්න කෙනෙකුට උනත් අඩු ගානේ මේ කටින් මුඛයෙන් කිප් වෙන්නා වූ වචී දුක්ඛත් හතරෙන් ගැලවිලා ඉන්න ජනයාගෙන් වෙන් වෙන්න. කුලයාගෙන් වෙන් වෙන්න වෙනවා. මොකද එහෙම නැත්තම් එහෙම හිතියොත් කුලයාමද ගණයාමද කතා නොකර පිස්සු ඇද්දලනවා. දිනල් හරි පිස්සුවක් දානවා මනසට මොකද වෙලා කියන්නේ. ඉතින් මේ මිනිස්සේ ගේම ගොඩක් කලා තියෙන සමාජයෙන් කොහොම වෙලා ඥානවන්ත මිනිස්යා නම් ඔන්නේ විවේක සංගත සම්විල සම්විල යනවා. ඉතින් සූදානම් නැති මනුස්සයාට මේක වෙන්නේ දඬුවමක් කරදරයක් කොහොම වීමක් මේ වයින් එළවා දැමීමක් විතරයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඝණයා කෙරෙන් සාකුලේසු අනනුකිතෝ කියන එක සීලියතු බැලුවත් සීතල ගතියක් එන්න නම් හික්මිච්ච ගතියක් එන්න නම් අර සම්ප්‍රඥාවෙන් සාම ආලෝකය වැටලා නැති පුද්ගලයාට වෙන්න වෙන්නේ ඝණයාගෙන් සාකුලයාගෙන් වෙන්වීමම. ඒක නෙවෙයි අවසානේ. අවසානයේ නම් ප්‍රඥාවෙන් ඒක පල්ලේ වැටිලා අප්‍රඥාවෙන් ඒක තිදගන් විලා කන්‍යා මැද හිටියත් කුලයා මැද හිටියත් තමන්ගේ නිසද්දතාවය රැකගන්න දැනගන්න. නමුත් ආධුනිකටි කම්පන. සාමාන්‍ය කෙනෙකුට මිනිස්සයා පුදුන කාලේ කෙනගේ ඉන්න තැන් වල වාහන තියෙන තැන් වල පුරුද්දට අමාරුයි. ඒ නිසා එයා කෙනකට තැන් වල වාහන තැන් වල තමයි ඒ බලපත් වෙන්න ගන්නකම් පුරුදු වෙන ආන්නේ වගේ තමයි සීලකේදී වුණත් ඒ කතාවට වැටෙනවා නම් සිල්ලුතුන් අතර හෝ නැත්නම් සිල්ලුතුන් අනිත්‍යයන් අතර ඉතින් මේ සීලයේදී ඉතල කමක් නැහැ. සිල්ලුතු කමක් නැහැ. ඒකදී ඒ වචේ වචනීය සංවර භාවය අවශ්‍යයි. එහෙම තියෙනවා නම් විතරමයි ඒ බුද්ධලයට යම්ම තමා ගැන මේ අතුම් මැරීම හොරකම් කිරීම කාමයේ වරද වැහැදීම කියන මේ කාරණා තුන පිළිබඳව ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. විශේෂයෙන්ම මේ වචී දුච්චරියත් එක්ක කාමීච්ඡාචාරේ විශාල සම්බන්ධකමක් තියෙනවා. ඒ කාමය පිළිබඳව හීනමානයක් හෝ උත්තම වගේ අවමානයක් හෝ අධිමානයක් දෙක නිසා තමයි වාකරණ කතාවක් කියන්නේ. එහෙම නැතුව ඒව පිළිබඳ පිළිචිකතියක් කියනොත් මොනවා කියන්නේ කතා කරන්න දෙයක් නැහැ. තමන්ගේ වැඩක් කරමින් ඉන්න එකයි තියෙන්නේ. ඉතින් ඒක නිසා සීලකදී වුණත් ඒ සතුන් මැරීම හොරගම් කිරීම කාමයේ වර්ධනය කියන කාය දුච්චරිත හෝ පටි දුච්චරිතයන්ගෙන් යම් ප්‍රමාණයකට තමයි බේරෙන්න ඉස්සල්ලාම කරන්න වෙන්නේ ඒ කුලයා කෙරෙන් ගණයා කෙරෙන් වෙන්නේ. ඒ නිසා සාමනීයයන්ට පවා මේ මතක් කරලා දෙනවා සාමනීය දිනචරියාවේ ගණයා කෙරෙන් වෙන්න කුලයා කෙරෙන් වෙන්න ගත කරන්න ඉගෙන ගන්න. ඒකදී ඒ සිල්ලුතුන්ට ඒ සිල්වතා මේ සාමණේර කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් අලුත් උපසම්පදා වෙච්ච භික්ෂුවක් වෙන්න පුළුවන් නැත්නම් අසදිල් දාසින් සමාදන් වෙච්ච උපාසක මහත්මයෙක් වෙන්න පුළුවන් නැත්නම් විනාගමකින් ඉස්සලාම මේ ආගමට ඇල පංචේ සමාදන් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන් ඒ කවුරු නමුත් අනේ ගණ්‍යා කෙරෙන් කුලයා කෙරෙන් වෙන්වීමට නම් ඒ බුද්ධයට පෙර පිනක් තියෙන්න ඕනේ කල්යාණ මිත්‍ර ආශ්‍රය දෙන්න අනුව සම්පූර්ණ වෙන්න. තුන්වෙනි පාඩුවක් ඇතුළේ ඒක නිසා අපිට හොයාගන්න වෙනවා නැත්නම් එයා ගැනෙනවා කල්යාණ මිත්‍යාන්නේ කල්යාණ මිත්‍යාගේ ඇසුර තුලින් තමයි මේ හුදී ජනතාවගෙන් වෙන්වීම සිදු කරන්න පුළුවන්. කල්යාණ මිත්‍යාසෙ නොලැබුණොත් නැත්නම් ඒ තමන්ගේ කල්යාණ මිත්‍යාසෙ විසේ නොයේදී කටයුතු කළොත් අනිවාර්යයෙන්ම කබලෙන් විකට වැටෙනවාසේ වැටෙන්නේ නිතරම හයිය කතා කරන ජනමාධ්‍යකට හෝ නැත්නම් ඔය කච කච ගන්න බැලකට තමයි. සාමාන්‍ය හුදී ජනතාව තුළ තමයි. ඉතින් එතකොට සීලයේදී දෙයියන්ගේ පිට තමයි. නිසා සීලයේදී පවා හොඳට තේරෙන පටන් අර ගන්නවා මේ ගණ්‍යා කෙරෙන් වෙන්න කුලයා කෙරෙන් ගෙන්වීමම සීලයක්. නිසා මේ කියන අබිනිෂ්ක්‍මණය කියන්නේ. ඉහිදී අතහැරීම කියන්නේ. අනගාරික කියලා කියන්නේ. අනගාරික මිනිස්සු වදිනවා. ඒක මොකද හේතුව ඒ තරම්ම තද බැහැියක් තියෙන්නේ මේ ගණ්‍යා කෙරෙහි කුලයා කෙරෙහි බැඳීම මේ බැඳීම නිසා ඇති වෙලා තියෙන කෙලෙස් ප්‍රමාණය සමාජවත් වීම හෝ සමාජික මට්ටමේ නැත්තම් කෙලවරක් කරන්න බෑ. මේ සමා ඝණයා කෙරේ කුලයා කෙරේ ඇදී බැඳී ගත කරන රාජධානියකට කියලා බලන්න පරිසරය කියලා තියෙන හැටි. රාජධානිය කියලා බලන්න ඉවෙන ඉන්න ජනතාවගෙන් 100ට කීයක් මේ උන්මත්තක රෝග වලින් පෙළෙනවද? 100ට කීයක් මේ අසහනකාරී රෝග වලින් පෙළෙනවද? මොන ඉල්ලපු දේරම ලැබිලා තියෙනවා. කිලෝන් දෙයක් හිතුවේ පත්‍රේ වැටෙන්න කරගන්න දාන්න. ඕන තරම් සෙනගක් තියෙන ඕන තරම් කාම වස්තු තියෙන රූප සත්ත්ව ගන්ධ රස ඉස්පස් ඕන දෙයක් තියෙනවා. ප්‍රතිනාසාන කාර්යයත් බලනකොට මිනිසුන්ට පේන්නේ නැහැ තේරෙන්නේ නැහැ මොකද වෙලා තියෙන්නේ මොනවත් ඕනේ ඇහැට කනට නාසය දිවට කයට දීකේ පිංස සීලවන්තව පැත්තකට වෙච්චාම අර කින තේරම කරදර කංකක් වයින් වෙලා ඒ මනසට කල්යම් මිත්‍රන අවශ්‍ය කල්යම් මිත්‍රාත් අවශ්‍යයි දෙන්නේ නැති වුණොත් මේක තේරුම් ගන්න අමාරු බරපතල වැඩි. ඒ මොනොත් නම් ඒ මනසට ඔය චීන ආසානේ ටික දවසකින් නැති වෙනවා. නමුත් ලෝකයා තාම පිළිගන්න මට්ටමක නැහැ මේ අසහනය කියන එක ඊළඟන කඩ දෙයක් කියනවා. ඒක තීතලා තියෙන්නේ මේ තව තාක්ෂණය තුලින් ජනකාය මැද ඉඳීමෙන් රාජධානි වල ඉඳීමෙන් හොල කෑම කෑමෙන් කවදා හරි අසහනයට දෙකක් ලැබෙයි කියලා. ඇත්තට ලෝකේ තියෙන යුද්ධ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක බොහොම සුළු ප්‍රශ්නයක් තියෙනවා. ඒක බරපතල ප්‍රශ්න තමයි විපන්දන කියලා කියනවා. එක එක පුද්ගලයා තුල පවතිනා මේ අසහනකාරී තත්ත්ව. අන්න ඒක සඳහා මුලම දේ තමයි මේ ගණ්‍යා අතරින් කුලයා අතරින් වෙන්වීම. මොකද මම නැවතත් ඒක අවධාරණය කරනවා. ඒක ලේසි නෑ. මානසික අසහන දිනාට බොහොම අමාරුයි. ගණ්‍යා අතරින් කුලයා අතරින් වෙන්වෙන්නේ ඒකට හීනමාන ගතිය අධික වෙනවා. උද්දමාන ගතිය අධික වෙනවා ඒ නිසා කල්යාණ මිත්‍ර ආශයකට වාංගු වෙලා මේ කණ්‍යා කෙනෙක් කුලයා කෙනෙක් මෙන්න ගත කරන සීලයේ බව පුදුමාකාර අධිශීලයක් පාඩපත් වෙනවා සමාධි පැත්තෙන් බලනකොට නම් සමාධියට බුද්ධ වචනේ සඳහන් වෙන්නේම විවේකජං ප්‍රීතිසුඛ විවේකයෙන් අටගත්තා වූ ප්‍රීතිසුඛය ඒක නිසා පැවිද්ද ගැන කතා කරනකොට කියන්නේ අත්තං වා භෝගක් ඛණ්ඩාය භෝගක් ඛණ්ඩම් පහය මහන්තං වා බෝවකක් ඛණ්ඩම් පහය. අත්මං වා ඥාති පරිවට්ටම් පහය. මහන්තං වා ඥාති පරිවට්ටම් පහය. ඔකයි විදි අතන්න කියන්නේ. උදා වූ වේවා භෝග ප්‍රමාණ්‍ය අතහැර මාතු හෝ වේවා භෝගේ අතහැර. භව භෝග සම්පatti. කුඩා වූ වේවා ජී නෑදෑය අතහැරලා මහත් වූ වේවා නෑදෑය අතහැරීමද කියනවා අනගාර කරනවා කියන්නේ. අබිනිෂ්ක්‍මණය කියන්නේ. ඒක අවශ්‍ය කරනවා සමත භාවනාව. ඒක ඉතින් බුද්ධ ආගමේ සත්‍යමාර්ගයක් නෙමෙයි. ඉදා ඉඳලාම ඉන්දියාව පැවතිච්ච දෙයක්. ඒ බ්‍රාහ්මණයෝ ඉසිසල කාලයේ අත්සත්තරේ තුන්ජා මහින් වේදය, ඒ වාගේ විවිධාකාර දේවල් හොයාගන්න තුන් කල් දක්නා ඉච්ඡවරු පහළ වෙන කාලේ ආභිනිකමනේ බොහොම ජයග්‍රහණ තිබුණා. ජීවිතයත් ගන්න භාවනා කරනකොට ඔය කියන දිබ්බ චක්ක දිබ්බ මොක ඥාන ලබාගෙන යතු පුදුමාකාර විදිහට මනසට හිත කරවන්නා වූ ඒ විවිධ ශාස්ත්‍ර ශිල්ප හොයාගත්තා. ඔව් පහු වෙනකොට පහු වෙනකොට ඔක්කොම ඒ බමුණු කුල මිනිසුන්ගේ සාකයන් පිණිස ගම් පූජා යාග ක්‍රම බවටපත් වෙලා මේ මිනිස්සු විවාහ ජීවිත ගත කරලා අමුදරුවා දක්නු චිත්තතු සාහාන මට්ටමටපත් වෙනවා. නිසා ධර්මචනාවේ කාලේ පස්සෙනකොට ධර්මචනාව මතක් කරා එදා බණ භාවනා කර බමුණන් ළඟ තියෙන ගති පහ අද තියෙන බල්ලන් වල පමණයි. බමුණ තුන නැහැ. බල්ලෝ කවදාකවත් වස්තු රැස් කරන්නේ. තනක් රකින්න යන්නේ. මේ තක්තිය වැවක බැල්ලියකට අර වෙන බැල්ලියොත් එක්ක කාම රේවණයට යන්නේ. ඔයගේ කර්ම පහක් කියලා බුදුසසු දේශනා කරා. මේ ගිහි සංසර්ගය එක්කට පැතිලා අද මේ කරන බමුණු ජීවිතයේ තුල ඒ ධ්‍යාන භාවනා කරනකොට පරිසරේ මොනවාක්වත් නැහැ. ඒ නිසා අද බමුණු නිකන් අනිත් කුල තුන යටපත් කරගෙන ජීවත් වෙන ඒත්තන්ට යාග හෝම පවත්තන දේශක් පාඩපත් වෙලා තියෙනවා. ඒගොල්ලන් ඉස්සර ඉස්සින්නාස්ලා ගාතුණු ගුණ නැති උනා. ඒක නිසායි සර්වඥාන්සි ඔය පැවිදි සමාජය ඇති කරලා ඒ සමාජය තුල මේ අනුලෝමක දී සංසර්ගයේ නොවන ආකාරයට පැවිද්දන් තුල පැවිද්දන්ගේ සමන ධර්ම සම්පූර්ණ කිරීමට අරණ්‍ය සීනාසන ඒ ග්‍රාමාන්ත සීනාසන ඇති කරලා තියෙනවා. ඒකනොත් පළවෙනි බුද්ධ ශාසනයේ මුල් අවුරුදු 20 තුල සර්වඥාන්සි වගේ ස්ථාන මධ්‍යස්ථාන බාරගත්තේ නැහැ. ඒ කාලේ සංඝයා නිතරම ගහක් යට තාංග සිවුරු දෙක තියාගෙන සිවුරු තුනක් එක්ක පාත්‍ර තරණ ගත කරා. පස්සේ තමයි අවුරුදු 20කට පස්සේ ඔය ජීතවනාරාම වේලවනාරාම පිළිගත්තට පස්සේ තමයි ඔය පිළිවෙන් ක්‍රම, කටපාඩම් ක්‍රම, ත්‍රිපිටක ඔක්කොම සංවිධානය පටන් ගත්තා. මේ සාමාන්‍ය බෞද්ධයා බොහෝම සතුටු වෙනවා. ඒක ඇත්තටම හොඳ ආයතනිකරණයක් කියලා. නමුත් අද බුද්ධ ආගම පිළිලා තියෙන 100 100ක් ඔය ආයතනිකරණය තුළ පමණයි. අර පාරමිත පුතාල තිබුණා නම් මේක කල්පවතින් නොතිබෙන ඉඳිමුණා තිබුණා නම් හොඳ එක තියෙනවා. මොකද ඒකකොට එක්කෙනෙක් එක්කෙනෙක් සම්බන්ධයක් නැහැ. පැවිදි සමාජය තුල හෝ අනවශ්‍ය සම්බන්ධකම් නැහැ. Tamange සමන ධර්ම සම්පූර්ණ කරගන්නට තියෙනවා. ඒ පේන්නේ නිකන් හරිම නිකන් අපිස් එහෙම නැත්නම් පෞද්ගලික පවතින බැරි පද්ධතියක් විදිහට නමුත් අභාග්‍යයකට හෝ භාග්‍යයකට සදාහන් වෙලා තියෙනවා අපේ බුදුරජාණන් වහන්සේ නම් වශයෙන් සඳහන් කරන බුදු හත් දෙනෙක් ගැන විපස්සී සිකී ආදී බුදුරගේ සාසනවල කිසිසේත්ම ආයතන කිල්ලා නැහැ. ඒක අපේ කර්මවලදී දේශනා කරනවා. නාම දේශනා කරලා තියෙනවා මේ විපස්සී සිකී දසබු කියන කර්මචනාතර තුන්නම කාලේ එක්කෙනෙක්ගේ අවුරුදු එක ජීවිතයක් අවුරුදු 180 60000 කල් තිබිලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා යම් කැලේක බුදු වුණා නම් ඒ කැලෙන් එළියට ගිහිල්ලා නැහැ. ඒ කැලේ ඇතුළට මිනිස්සුන්ට එන්නත් බෑ. ඒ කැලේ පුළුවන් තරම් යක්ෂ සහ භූත දෝෂ කියලා කියනවා. නිසා සංසාර මුදට බය ඇති කෙනා මම යන්නේ බුදුන් දකින්න යක්ෂයෙක් කන්නේ කාවුදෙන් භූතෙක් වෙන්න වැහිද්දෙන් කියලා ජීවිත පරිත්‍යාගයෙන් ගියාට පස්සේ සර්වඥ දැක්කට පස්සේ ඒ බුද්ධලයාගේ තියෙන සංසාර බය මත මේක අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා දේශනා කරනකොට අවබෝධ කරනවා. උන්වහන්සේ දැකලා සමීපස්ත පළවෙනි પરම්පරාව. ඒ තවුරුදු ලක්ෂයක්. සාසනෙ පැවිදිලා තියෙනවා ඉතින් පස්සේ ඉවරයි. પરම්පරා දෙකයි. දැන් අපේ ජී වෙලා තියෙන්නේ අපි දැන් પરම්පරා අපි 2550ක් ඇවිල්ලා තියෙනවානේ. අවුරුදු 20ෙන් බෙදලා ගත්තොත් ඉන්න මෙච්චර પરම්පරා ගානක් ඇවිල්ලා තියෙනවා. නමුත් මේ પરම්පරා තුළින් දැන් ආයතනීකරණය වෙච්ච මේ අනුලෝ අනුලෝ අනනුලෝමික ජීසා සම්බන්ධයෙන් පිළිච්ච පැවිදිකමකුයි මේ ශ්‍රමණ ජීවිතයකුයි ඉතුරුලාදී. ඒ නිසා ඒකට ගිහිල්ලා අමාරු වැඩ සංඝයාට දොස් කියන එකේ තේරුමක් නැහැ මොකද මේ සංඝයා පවතින தත්ත්ව විතරයි දන්නේ. පුරු පරම්පරාවෙන් ඇවිල්ලා අපිට ඉතුරුලා තියෙන ඒකයි. ඒකටත් කාරණා දෙකක් මතම් පේනවා. එකක් තමයි වින අරණ්‍ය වාසී මේ අපිට හම්බුනා වගේ වාසනාවන්ත ජීවිතයක් ලැබිලා. එනිසා උදේ ඉඳලා හැන්දනකම් ආශ්‍රය කරන් වෙලා තියෙන්නේ ඒ සම්බන්ධතාවත් එක්ක දෙක දන්නේවත් නැහැ දෙක කල්යාණ සත්‍තුන් සංසේවනයක් නැහැ කීව නැත්තම් කවුද ආශ්‍රය කරන්නේ කියලා විකල්පයක් නැහැ ඉතින් ඒ නිසා ඉඳලා හඳානකම් එතනම තමයි ගත කරන්නේ ඉවෙනි සංඝයා වහන්සේලාට සීලක හෝ එහෙම නැත්නම් සමාධි භාවනාවකින් ධ්‍යාන මාර්ගඵල ලබනවා කියන එක පිටි hina වෙන්න කාරණාවක් තමයි. නැත්නම් හිතා ගන්න බෑ පුළුවන් වෙයිද මේ ගත කරන ජීවිතයක මේ පිරිසිදු සීලයක් නැත්නම් සීල විසුද්ධියක් චිත්ත විසුද්ධියක් ලබන්න කියලා අයියෙන් බුද්ධ ධර්ම ගැන කතා කරනවා. අයියෙන් බුද්ධ ධර්ම ගැන ලියනවා. අයියෙන් බුද්ධ ධර්ම රකින්න හදනවා. නමුත් මොකද්ද මේ රකින්න හදන්නේ කියන එක දන්නේ අන්ධකාරේ අතින් අකාර යවන මල් වර්ගයක් වගේ එන එන එකට අත ගහ ගහ ගහ ගහ අරිනවා. මොනවද මේ යන්නේ කියන එක දන්නේ නැහැ. ඉතින් ඒකයි මම මුලින්ම මතක් කරේ මේ දේශනාව ගොඩාක් වෙලාවට මේ පැවිදි ජීවිතය සම්බන්ධ වුණාට මේ සමත භාවනාවේදී පවා මෙතනදී ගියස්තුන්ගේ පැත්තෙන් බලාපොරොත්තු සුන් කරගන්න දෙයක් නැහැ. අද පවා සංසාරේ බය දක්නේ ජීවිතවල ගත කරන නමුත් චිත්ත විවේකේ හොයාගන්න ජීව බර ගන්නක් ඉන්නවා. ඒකදී පැහැදිලිව මම ප්‍රකාශ කරනවා අද தত্ত্বය ඇදිත්තන්ට වැඩි වාසිදායකයි කියලා. කිව්වද පැවිද්දෝ කොච්චර කරත් ගිහි පැත්තටයි හැරිලා ජීවත් කරන්නේ. හැම වෙලාවෙම ලාභ සත්කාර පැත්තට පුදුමාකාර නැමියාවකුත් තමන්ගේ ජීවුණුව තමන්ගේ ආධ්‍යාත්මික හැම දෙයක්ම මනින්නේ ගිහියන්ගේ උපමානවල. රාජ්‍ය සම්මාන කොච්චර ඉක්මනට ලැබෙයිද? කොච්චර ඉක්මනට පිටකට යන්න පුළුවන් වෙයිද? කොච්චර ඉක්මනට ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න පුළුවන් වෙයිද? කොන්නම තමයි අද ඉස්සරහින් කියන්නේ පැවිදි. ඒත් මේ ගිහියෝගාව නැතුව නෙමෙයි. ඒත් ඒක දෝෂයක් නෙමෙයි. ගිහියෝගාවේ වතුන දෝෂයක් නෑ. මොකද ඒ ගිහියගේ ස්වභාවය. නමුත් ඒවා ලැබපු ගිහියෝ ඉන්නවා ලැබිච්ච ලැබුණා කියලා හිතන්න හම්බුනේ කියක් නැහැ. කීයත් හොයලා බලලා තියෙනවා මේකෙන් අපිට අවසාන වශයෙන් ලැබිලා තියෙන මොකද්ද? රුධිර පීඩනය වැඩි වෙලා තියෙනවා. ඉනදට වැඩිය heart attack වැඩි වෙලා තියෙනවා. අසහනෙ වැඩි වෙලා තියෙනවා. මේකට නැද්ද උත්තරයක්? ඒ මොකද එකම අරමුණක් හිතපලක් තියෙනවා. ඒ සංසර්ගයේදී කරන්න හදන්නේ අපි විවිධාකාර කාම වස්තු වෙනස් කරමින් ඉරියව් වෙනස් කරමින් මේ කවුරක් ප්‍රතිචලාට අතිනතර මාරු කරන්න වගේ ක්‍රියාවලියක්. නැත්තම් කුෂ්ඨ රෝගී කසන්න වගේ ක්‍රියාවලියක් කරන්න කරන්න පිච්චනවලට ඉවරයක් නැහැ. කසන්න කසන්න මේ කොස්තුමගේ වැඩි වෙනවා ශකක් දෙයක් නැහැ. නමුත් මේ දේ දැනගෙන ওই කියන තත්ත්වයටපත් වෙච්ච ගිහියත්තු ඉන්නවා. හොඳටම තේරුම් ගන්න තියෙනවා. එකයි කල යුත්තේ උල්ලුවන්තරන් තනි ඉරියව්වක ඉඳ දුවාන්තරන් තනි අරමුණක හිත පවත් ගන්න. ඉතින් මේක ඇත්තට කුරුසෙන් කියලා එන ගැහුවට වැඩි අමාරුයි. නමුත් මූල ධර්ම විතරක් නෙමෙයි මේකේ සත්‍යයක් තියෙනවා. ආනාපාන සති භාවනාවට අපි කියනවා කියලා කියමු. කියපු කියලා කියන ආරණ්‍ය ගත වෙන්න, දුක්ඛ මූල ගත වෙන්න, සීන ආසන ගත වෙන්න. ඒක මොකද මේ අනනුලෝමිත ජීවිතාංශයෙන් දෙන්නේ සඳහා. ඉතින් අත ආරණ්‍ය දීනාත්ම හොයන්න නැහැ. ඊයඟ පැත්තෙන් බලන කොහොම ආවද? දුක්ඛ මූල හොයන්නත් බැහැ. ඒකෝට මොකක්ද කරන්නේ? ශූන්‍යාකාර හදාගන්න. ශූන්‍යාකාර කියලා කියන්නේ කාම භෝගී පුද්ගලයන්ගෙන් හිස් කරගත් තැන් හදාගන්න. භාවනා මධ්‍යස්ථාන කියලා කියන්නේ ඕකට. ඒකට ගෙනින්න ඉවර වෙලා බුද්ධ දේශනාව හැම වෙලාවෙම ආනාපාන ගැන කතා කරනකොට අර විදිහට සඳහන් කරනවා අරණ්‍යගත දුක්ඛ මූල සේනාතන නිශීදතු පල්ලංකම් මේ පරිදාය පරිමුඛං සතින් උපක්ඛමෙත්තා. හොඳ පරියන්කයක් බඳලා ඉඳගෙන තමන්ගේ සතිය ඉදිරිපත් කරගෙන ආස්වාද ප්‍රසාරට ඉතිවදන්න. මේ ආස්වාද ප්‍රසාරට හිත යෙදීම පමණින් නැත්නම් අපි එක අරමුණක් මත පමණක් හිත තබා ගැනීමට උත්සාහ කිරීමෙන් මේ කාම වස්තුන් කෙරෙහි උපේක්ෂක වීමයි කෙරෙන්නේ. මේක ඒ සමතවත්යෙන් බලනකොට අනලෝමක දී සංසර්ගයේ කියන එකට දෙන්න තියෙන කාමයා විසෙහි. පංචකාම සම්පත්තිය විසෙහි උපේක්ෂක වීමක් මෙතන තියෙනවා. අමාරු. ඒක තමයි ඇත්තටම සීලයේ වශයෙන් අපි ගිහියන්ගෙන් වෙන් වෙලා නැත්තම් වස්තුවෙන් වෙනලා නෑදෑයෙන් වෙනලා ගන්න හදන්නේ. ඒක ඊට වැඩිය මූල ධර්මයේ පැත්තක් සමතමේ භාවනා ක්‍රමය තමයි එකම අරමුණක ඉස්තියාගෙන උත්සාහ කරන්නේ. ඉතින් අදේ වහගෙන ආනාපාන ඉස්තියාගෙන කියහම ඉතින් වේදනාවලින් හර්ධ කරනවා, සද්දවලින් හර්ධ කරනවා, ඉතිවිලින් හර්ධ කරනවා. ඉතින් ඒක හරියට මොහොතයියට ගිහිල්ල නැල හිතෙනකම් බලන් ඉන්නවා. කවදාකවත් ඉවරයක් වෙන්නේ නැහැ. දිගටම අලගහනවා. ඉතින් යෝගාවචරය හරි අසරණ කිසිම කොඳුකට පෙලක් නැති නිකම්ම නිකම් වැල්දැල විදිහට තත්ත්වයටපත් වෙනවා. කොහොමද මේ ආනාපාන හිත තියන්නේ කියලා. ඉතින් මොකද මේ ආනාපාන හිත තිබින් ලැබෙන ආනිසංසය. ඕකෙන් ඔච්චර අවුරුදු ගාණක් මාසෙලා හම්බ කරලා නම් කීයක් ඉතුරු කරලා තියෙනවා ආනාපානය කරලා මොනවද හම්බ වෙන්නේ ආදි වශයෙන් විවිධාකාර කමේතර ආනාපානට අගෞරව කිරීමත් අනතර කිරීමත් කාමවත්තුන් කෙරෙහි ඇලී බැඳී ගැනීමක් සිදු වෙනවා. නමුත් සහාර්ථක විනයක්ක් ඉන්නවා මම හිතයට වැඩි ප්‍රදේශයක් මම දැකලා තියෙනවා. මම ගියන අතර බලාපොරොත්තු වන වැඩි ප්‍රදේශයක් ගියන්න පුළුවන්කම ලැබිලා තියෙනවා ආනාපානිය අල්ලගන්න. අල්ලගන්නවා කියලා කියන්නේ ආනාපානයේ පමණක් තීටි සත්‍ය වේදනා හේතුන් අතර වෙනවා කියන එක නෙවෙයි. කිසද්ද මැද හිතේලි මැද වේදනා මැද ආනාපානයේ නූල අඛණ්ඩව පවත්වා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා කියන්නේ. ඒ මොකද ඊවල් දොරවල ඉන්නවයි කියන එක ලේසි වැඩක් නෙමෙයි. කඩේට ගිහලා බඩුවක් අරන් එනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒ තරම්ම සංකීර්ණ සමාජයක යම් කිසි කෘත්‍යයක් සම්පාදනය කරන්න නම් ගිය තුලාද විශාල ඒවට හැකියාවල පුරුදු කරන්න කියනවා. අන්නේ හැකියාවල යොදවන්න ඕනේ අරමුණු අතර ආශාත ප්‍රසාදය ප්‍රධාන කරගෙන අනික කරුණු කොච්චර තිබුණා කොච්චර බාධා වුණත් ආනාපානෙ වැඩි වේලාවක් වැටි වැටි හරි කවන්න පවත් ගන්න පුළුවන් වෙනකොට ඒ පුද්ගලයාට කාම වස්තුන්ගෙන් පංචකාම සම්පත්තියෙන් වෙන්වීමෙන් ආනිසංශ සීලයක් රකින්න කරා වැඩියෙන් ලබනවා. හැබැයි සීලෙන් නැතුව කරන්න බෑ. කරන්න බෑ කියලා කියන්නේ අඳුන දෙන්න බෑ කියන එක නෙවෙයි. අඳුන දෙන්න ඕන තරම් පුළුවන් සීලෙන් නැතුව. ඒබඳු කිසිම ප්‍රශ්නයක් නමුත් අඳුන දුන්නට පවත්තකින් තමයි. උච්චාර සම්පත්තිය ඇති කරලා දෙන්න පුළුවන් සීල නැතුව පැහැදිලිව ඇති කරලා දෙන්න. නමුත් ආරක්ෂක සම්පත්තිය දෙන්න බෑ. ආරක්ෂාව ලැබෙන ශීලයෙන් පමණයි. ඒක නිසා සමාධියක් ඇති කරගත්ත ඊ ලෝකේ විශාල වේදමක් ඕන එක නඩත්තුවක්. ඒ මොකද හේතුව ගියත්වර ලේසියෙන් සමාධිය ගන්න පුළුවන් වෙච්ච නිසා සමාධිය පාචා කරනවා. සමාධිය බාධු කරනවා. මට ඕන තරම් ගන්න පුළුවන්. නමුත් ඒ නිසා ඒයත්ෝ වැඩි කියන්න කවුරුම කරන්නේ නැහැ, පිළිවෙලට පුදන්නේ නැහැ. ඊ ආචාරිත වාරිත පවත්තන්නේ නැතුව ගියාම අන්තිමට වෙන්නේ සමාධියේ ඉදීම මලකරනවා. ජීන් විලාපත් වෙනවා. පහතින්නේ. ඒ නිසා පතන් ධම්මං ජරං උපේති කියෝ වගේ උත්වා ගත්තනම් යම් කිසි සමාධිය මේ සමාධිය ආරක්ෂා කරලා පවත්වන්න නම් ඊට කලින් කල යුතුේ සීල වත්පිළිවෙත් අවශ්‍යයි. ඒකයි ගිහියන් යන ගොඩක් අමාරු වන්නේ තමයි. දැන් අර දලයිලාමතුමාලට භාවනා කරන අය එක කරන පරිශනවලදී දැකලා තියෙනවා උපසම්පදා භික්ෂුන්ගේ සමාධිය සාමාන්‍ය භික්ෂුන්ට වැඩිය බොහෝමත්ම ශක්ති සම්පන්න වුණා. ඒ මොකද හේතුව උපසම්පදා වෙච්ච භික්ෂුව දන්නවා මේ සමාජයේ රැකීම සඳහා වඳින්න තියෙන සෑම තැනම වැඳගෙන තමයි ඉන්නේ. මොකද දන්නවා මේක කැඩුනොත් වැටුනොත් ආය ගන්න බෑ. සාමාන්‍ය නැත්තො එහෙම නෑ. සාමාන්‍ය තේනවා මගේ ඊළඟ ආයතන මට ඕන තැනක සමාජය ගන්න පුළුවන් වෙයි. මේක මගේ වැඩක් කියලා හිතාගෙන ඒ එන සමාජයත් එක්ක දෙල්ලම් කරනවා. ඊයත්ෝ ඊටත් වැඩි. මේක ඒ නිසා සමාධිය අරගෙන ඒ සමාධිය නැති වුණාට පස්සේ එන චිත්ත පීඩාවත් ගිහි කාම වස්තුන් බලාපොරොත්තුලා ඒක නොලැබීම වගේම චිත්ත පීඩාවක් තමයි. සර්වඥාන් ඒක නිසා මහා සලායතන සලායතන විභංග සූත්‍රයේ සඳහන් කරනවා නික්කම්ම චිත්ත සෝමනස්සය, ජේසිත සෝමනස්සය කියලා දෙකක්. ඒ වගේම නික්කම්ම චිත්ත දෝමනස්සය සහ ජේසිත දෝමනස්සය කියලා දෙකක්. ඒ කියන්නේ මේ සොම්නස් දුම්නස් කියන දෙක ගිහියන්ටත් තියෙනවා පැවිද්දන්ටත් තියෙනවා. නෙක්ඛම්මසිත සෝමනස්සේ කියලා කියන්නේ පැවිද්දෙක් විසින් ලබන්නා වූ සීලයෙන් ඇතිවෙන හිතේ සොම්නස, සමාධියෙන් ඇතිවෙනා වූ චිත්ත හිතේ සොම්නස, විපස්සනායෙන් ඇතිවෙනා වූ සොම්නස. මන්ද සීල හොඳට රැකගෙන ඉන්න පුළුවන් කියලා සොම්නසක් ඇති වෙනවා. ඒකේ සමහර ලාට වරින් වර සමාධිය හරි ගියාම සමාධිමේ සොම්නසක් ඇති වෙනවා. නැත්නම් විපස්සනා වශයෙන් ඇත්ත ඇති හැටි පේනකොට විසීමේ ශක්තිය එනකොට සොම්නසක් ඇති වෙනවා. ගිහියත් අන්දක් තියෙනවා ඒ වගේ දා. තමන්ගේ තුදාරුවන්ගේ වාස්තුව භාභෝග සම්පatti වැඩනකොට සීනේ සත් මේ සොම්නසක් එනවා. නමුත් මේ දෙකොල්ලටම දොම්නසකුත් කියනවා. ගිහි පැවිද්දගේ තියෙනවා. පැවිද්දගේ සමාධිය ගන්න. පැවිද්දගේ විපස්සනා කරනවා. කරනකොට පස්සේ දොම්නසක් ඇති වෙනවා. ගිහියත් අන්දක් බලාපොරොත්තු සුන්වීම නිසා, කාම බලාපොරොත්තු සුන්වීම නිසා දොම්නසක් ඇති වෙනවා. මෙන්න මේ දෙකෙන් සර්වඥයන් සඳහන් කරන මේ පැවිදි නෙක්ඛම්ම සිත දෝමනසය හොඳයි ගේහ සිත දෝමනසයට වඩා. ඒ නෙක්ඛම්ම සිත සෝමනසයේ නික්මුණු හිතේ සෝමනස ගේහ සිත දෝමනසයට වඩා වැඩිය හොඳයි. ඒක නිසා පැවිදි ජීවිතයේ ගිහි ජීවිතයේ වගේම කිසිම වෙනසක් නැතුව සොම්නත් දම්නත් දෙකෙන් කලවන්නේ. නමුත් ඒක හොඳයි. මොකද මේ අනනුලෝමික ජී සංධාගයෙන් තොරවයි මේක ලැබෙන්නේ. ආනෙම ලැබිලා ඒක පවත්වාගෙන යන්න පැවිද්දා විසින් පැවිද්දන්ගෙන් උපදේශ අහනවා. පැවිදි සත්පුරුෂයන් එක්ක කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා හිව්වා ඉක්මෝල ඉක්මෝල සෝමනස් දෝමනස්යේ සෝමනස්යේ මාර්ගයෙන් ප්‍රහාණය කරලා අවදානේ නිකම්මිත උපේක්ෂාව ලබනවා. ඒක ඥාන සම්ප්‍රයුක්තයි. ජීවන දරණින් නැත්නම් උපේක්ෂාවක් ලැබෙනවා. ඒක ඥාන විප්‍රයුක්තයි. ඒක අඥාන උපේක්ෂාවක්. පැවිද්දන්ට ලැබෙන උපේක්ෂාව ඊට වැඩි. ආන්නේ කටයුතු කිරීමේදී පැවිදි ජීවිතයක ලැබිච්ච සමාධිය ඉදිරියට පවත්වාගෙන යන්න බැරි වුණා නම් ඒකට ප්‍රධානම හේතුව තමයි මේ පැවිද්දට හෝ අනගාමික පුද්ගලයාට කාමී කල්යාණ සත්පුරුෂ සේවනයේ ලැබිලා නැහැ. උදාහරණව චිත්ත පීඩාවට ලක් වෙන දෙයක්. ලැබිච්ච සමාධිය කැඩුණාට පස්සේ ලැබිච්ච විවේකයේ පිරිසුදුකම කැඩුණාට පස්සේ ඇතිවෙන මේ චිත්ත පීඩාව පිළියම් කරන්න තමයි අනික් පැවිදි සහෝදරයෝ උදව්පකාර නොකළොත් ඒ වෙනත අනික්කත් ඒක සමගිය ඇති කරලා දීලා සම සමාදානය ඇති කරලා දීලා තපසක් වර්ධනය කළ දුන්නේ නැත්නම් අර මුචල හරි අසන තත්ත්වයකටපත් වෙනවා. ඒ නිසා පැවිද්දන් අතර මේ වෙලාවම තියෙන සමග්ගාණන් තපෝසකෝ. තපස් රකින්න අතර සමගියම අවශ්‍ය කරලා තියෙන නිතරම ඉහළ පහළ යනවා මේ සමාධිය. නැති වුණාට පස්සේ ඒක නැවත මතු කර දීමට ඒ මුළු සමාධියම සමාජයම වග කියනවා. පැවිදි සමාජය යන්නේ එහෙම එකක් තියෙනවා. ගියත් සංගීන එකක් නෑ. ගියත් කාව තියෙන්නේ භාවනා කරන සමාධියක් ආවොත් ඒ මිනිහා පව කරනවා. ඒ වන්තර පිටු කියනවා. දැන් නම් හැබැයි ගිහි සමාජෙත් සමීප කරලා පැවිදි සමාජෙත්. පැවිදි සමාජෙත් මන භාවනා කරන කට්ටියට කොන්කීලක් තමයි තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද ඒ පැවිදි වෙලා බණ භාවනා කරන්න නැත්නම් ඔය බහුජන සමාජයේ සම්මුඛී බලාපොරොත්තු වෙන්නේ නැති නිසා ගිහියන් අනේ කරනවා. ඒ නිසා සමාජ මට්ටමේ බැලුවත් මේ ගිහියන්ගෙන් වෙන්වීම කියන එක වෙන්නේ කාමයාගෙන් වෙන්වීම. එහෙම නැත්නම් අපි කියනවා පංච නිවර්ණ ධර්මයෙන් වෙන්වීම. ඊයෙන් වෙන්ව සඳහා එක ක්‍රමයේ රබතන්ත දේශනා කළා මේ තාකල් නොඇති පැවිදිලා කියන්නේ එකම අරමුණක හිත තැම්පත් කිරීම. නැවතත් මාතෘකාවට එනවා එකම අරමුණක හිත තැම්පත් කිරීම කියලා කියන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ආනාපාන හිත කියනවා නෙවෙයි පරියන්කේ පුරාම ආනාපාන හිත කියනවා නෙවෙයි අනෙකුත් බාධක පවතිද්දි වට ගන්න නැතුණත් නැගිටවන ගන්න ඕනේ කියන අදහසින් ආනාපාන සති භාවනා කරනවනේ ඒ යෝගාවචරය එක පැය දෙකක් භාවනා කරනවා කියන්නේ සාර්ථක කියලා දැනගන්න පුළුවන් මගේ හිත යන්නේ සමාධිය පැත්තට මගේ හිත යන්නේ විපස්සනා පැත්තට තාම ඒක තේරුම් අරගෙන නැත්නම් ඉතින් ඒ පුද්ගලයාට ගොඩාක් කල් යනවා තමන් පිළිබඳව සීලමය වශයෙන් සහ අදිෂ්ඨාන ශක්තිමය වශයෙන් ආත්ම ශක්තියක් ඇති එහෙම නැති තාක ආත්ම ශක්තිය නැති තාකල් මේ ජීවිතේ සැප හොයන්නෙම දී සංසර්ගයමයි. කණ සංගණිකාවෙමයි මේ නෑදෑයන් අතරයි වස්තු අතරමයි. යම් දවසක ඒ නිර්ආමිෂ සුඛයක් ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් තොර වෙච්ච ආනාපානීය මට්ටම සමාධිගත වෙච්ච නිරාමිෂ සුඛයක් ලැබිච්ච දවසට නම් තේරෙනවා විඥාති නතර ඉන්න තාක් වස්තු ගැන හිතන තාක් කවදාකවත් මෙතනම සැපින ලැබෙන්නේ ලැබෙන වෙලාවේ తాවකාලිකවත් හෝ මේ මහා ඥාති පරිවර්තයෙන් වස්තු පරිවර්තයෙන් අයින් වෙනවා ඒක රකින්න නම් ලබාගත්තා වූ සමාධිය ගෙන යන්න ඒ ඥාතීන් Taman කෙරේ කොච්චර බැඳලා තිබුණත් Taman ඥාතීන් කෙරේ මුත්තක හිතක් නිදිච්ච හිතක් තියාගන්නවා. වස්තුව Taman කෙරේ කොච්චර බැඳලා තිබුණත් Taman වස්තුව කෙරෙහි නිදිච්ච හිතක් ඇති කරගන්නවා. ඒක තන්දි කර සාමාන්‍ය බුද්ධියට වැටෙන දෙයක්. කවදාකවත් අවඥාන්තේ ඉන්නේ නැහැ ඕව උගන්න. Taman දැනගන්න ඕනේ අනන් ලෝක ගී සම්බන්ධය කියන්නේ අපි ලෝකේ කොච්චර ජීවත් වුණත් මේ ජීවත් වෙන සමාජයේදී අපිට අවශ්‍ය විවේකී අපි හදාගන්න අපිට සාමාන්‍ය බුද්ධිය තියෙනවා. ඒකට මම දෙන්නේ දැක්කෙන තමයි කොස්කාලේ කොස්කපන් යනකොට හොඳටම දන්නව කොල්ල ගෑවෙන බව. ඉන්සා කරන්නේ කලින්ම පොල්චල් ටිකක් හරි ගෝචල් ටිකක් හරි අපි ගාගෙන කොස්කපන් පටන් කැත්තෙත් ගාගන්න. ඒකවල කොල්ල නොගෑවෙනව නෙවෙයි නමුත් අර තරම්ම ගෑවෙන්නේ. එහෙම නෙවෙයි අද තියෙන්නේ අර හාව ගිහිල්ලා කෝල්ල බබත් එක්ක කරපු දෙල්ලම තමයි දැන් කරන්නේ. අතින් ගැහුවොත් අත අහු වෙනවා, කකුලෙන් ගැහුවොත් කකුල අහු වෙනවා, පොළුවෙන් ගැහුවොත් ඔළුව අහු වෙනවා. ඉතින් කෝල්ල බබාට දොස් කියලා හරියන්නේ නැහැ. අහු වෙච්ච ගමන්ම ඉවල ඇවිල්ලා හාවල් ළඟට කාලා දානවා. ඒ නිසා අද ඉදිරියට බහපු ගමන්ම තියෙන්නේ ඇහැ අල්ලන්න වෙනමම ජවනිකා තියෙනවා. අත අල්ලන්න වෙනමම ජවනිකා තියෙනවා. අය අල්ලන්න වෙනම දේවල් තියෙනවා. අල්ලපු අල්ලපු දැන අහුවෙනවා. අන්තිමට පස් පොලි බැම්ම වැදුනට පස්සේ ඒ දෙසිසේ මනාපසේ ඒ කාමයා විසින් අපිව විනාශ කළා දා. ඉතින් සමාජයේ දුක් කියන දෙයක් නැහැ. අපි ආධ්‍යාත්මික ජීවිතයක් වෙන විතර මිනිස්සු අපි කල්පනා කරගන්න ඕනේ අපිට සීලයක් තියෙන ලෝක පිළිබඳව යම් කිසි ප්‍රදේශයකට කලින් පොඩ්ඩක් ගා ගන්න ක්‍රමයක් තමයි. සමාජයේදී හැමෙච්ච යම් කිසි ඊළඟ සුඛයක් තියෙනවා නම් ඒකෙන් තේරුම් ගන්න තියෙන්නේ මේක මේ වගේ තියෙන දොළගතිය කරගතිය වැටෙන්නෙම මේ නිදාමස සුඛය දන්නේ නැති අත්තා. නිදාමස සුඛය දන්න කෙනාට තේරෙනවා මේක බොහොම අල්පාස ආදී ආස්වාද සහිත බහුපායා සහිත බහු දුක්ඛ සහිත දෙයක් කියලා ඒක වෙනවනව අතිෂ්ඨාන ශක්තියෙන් ගැලවෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා උගාවක් ඔය බණ පොතල සඳහන් කරලා තියෙන ඔන්න ඔය විදිහට සමාධිය රැකීම සඳහා ගිහි සංසර්ගයේ නොපැවැත්ීමේ ආනිසංසය මුතුම විදිහට ථේරවාද බුද්ධඝම පොත්වල ජීවිලා කියන එකට ඔය බීස ජාතකයේ මේ විස්තර බොහොම විස්තර සහිතයි ඒ විපස්සනා ගැන විස්තර කරනවා කිටි මතක් කිරීමක් කරනවා පොතන් වාසේ සහෝදර අට දෙනෙකුත් නංගි කෙනෙකුත් පවුලක රජපාලු කිපදිලා පොඩි කාලෙම මේ අභිනිෂ්ක්‍මණය වටනාකම තේරුම් ගන්න. ඒ නිසා මේ කට්ටිය ඔක්කොම ජීවිතගෙන කිසි කෙනෙක් විවාහ වෙලා නැහැ. විවාහ වෙන්නේ නැති වුණාට පස්සේ ඒ සිටු සම්පත් මේ රජ සම්පත් සියරම දරදන් දීලා ඒ මේ ගෝතනාසි වඩවාසි. ඒකට අර අත් දෙනාවක් වෙනවා නංගිත්තිය. ඒ කරද නිසා දාසෝ තරය යනවා. ඔක්කොම අන්තිමට දහසියක් වෙන්නේ නැති ඔක්කොම 11 දිනක් වෙලා පස්සේ වනයේට ගිහින් මේගොල්ලෝ බඩ පලවලා දෙලාගෙන කාල ජීවත් වෙනකොට ගෝතනාසි දකින්න ඒක ඔක්කොම එකට යනවා පළවැළ නෙලන්නේ ගිහිලා ඉතින් අපි විවේක බුද්ධියෙන් ඉන්නවා කියලා කයිවාරයි. පළවෙනි පළවෙනි නෙල්ලකොටත් කතා. ඒක කල්පනා කරන මේක කවදාකවත් හරියට භාවනාවක් නෙවෙයි. නිසා මේකට හිත මතක් කරලා කියන ඕගොල්ලන් මේක අරණ්‍යයට ආවන කතා කරන්න එපා. කතා කරනවා නම් ඕක ඇති වැඩක් නෑ. මම ඊට පස්සේ පළවෙනි ලාගෙන ඉන්න ඕගොල්ලෝ කොන්ටැක්ට් කරලා භාවනා කරන්න. ඊට පස්සේ ඔක්කොම කතා කරලා කියනවා නෑ ඔබතුමා අපේ ගුරුනාංශේ එනිසා අපි ඊට පස්සේ එක්කෙනෙක් පළවෙනි ලාගෙන ඇවිල්ලා අනෙක් කට්ටියට බෙදනවා අවල් ගලවුද කියලා ගිඩියක් ගහනවා කැමති කෙනෙක් මේක විලාහර දුල පළවෙනි ලාගෙන පළවෙනි බලන්තලා භාවනා කරනවා. ඉතින් මේ කටයුත්ත කරන යනකොට සක්‍රිය වෙන්නේ මනුස්සෝ ගැන අහන දැන සක්‍රිය වෙන්නට පිංග ලැබුවා. කියලා බලනවා මේ මිනිස්සු ඇත්තටම මේ දේ කරන්නේ ගුණයකටද නැත්නම් කොහොමද මේ දේ කරන්නේ? ඉතින් මේ විශ්වාසාර්ථක ලක්ෂණ කතාවක් උනාද කියනවා. නැති කියනවා ගමේ පන්සලේ නහාමුතුන්ගේ වැරද්ද අල්ලන්න කරදර වෙන්න ඕනේ උදේ ඉඳලා බය වෙනකොට බලා ඉන්නකොට තියෙනවා. අරණ්‍යයන්ගේ අහුවෙන්නේ නැහැ කියලා කියනවා. මොනව කරන්නේ? හොඳද ඉන්නේ නරකද ඉන්නේ ගුණේටද ඉන්නේ නැද්ද කියලා අරණ්‍යයන්තු අල්ලන්න බෑ. මොකක් කරන්න තියෙන්නේ කියන්නේ? මේ සත්‍යයෙන් කල්පනා කරන මේකට දෙන ඉන්නේ කැලේ කරටි අහුවෙන්නේ නැහැ බලන්න ඕනේ කියලා ගිහිල්ලා මහා පොස්තානාච ලොකුවජගේ ආහාර වේද කරගන්න කරනවා. සංගතව. තියා වෙලාවට යන විදිහ ගහලා බලනකොට තමන්ගේ පැත්තේ මුකුත් නැහැ. සාහිත්‍ය කල්පනා කරලා මොකක් හරි කරදි ලක්කඩක් දෙන්නේ කැලේනේ. මුදල් කරලා ආපු ආහාරයක් නෙමෙයි කරපණ යනවා කාමරේ. දෙවිදැසි කියලා බලන්න ඒත් නෑ. ඊට පස්සේ ඉතරනම් කවුරු හරි මගේ දෝෂයක් වෙන්න ඇති. ඒක නිසා මේ අනුපාදුවක් කරලා දෙනවා. අනිත් මම ඉතින් කරද්දක් කරනවා සමාවෙන්න කියලා ආපහු කියනවා. තුන්වෙනි දවසම තුන්වෙනි දවසෙත් නෑ. ඊට පස්සේ කියනවා ගන්නවා දැන් මේක නරඹ කිව්වොත් දැන් ඉතින් කරගන්න අනිත්‍යත්ව කියලා සංකල්පවල. ඉතින් කාලේ කඩවල කියනවා මම මේ කටයුතු කරන වෙලාවදී මම අතින් වැරද්දක් වුණා නම් මේකට මට සමා වෙන්න ඕනේ. මම මේක කියන්න හේතුව මේ මට මේ ආහාර තිබුණේ නැහැ. ඒක නම් මට කිසි ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේ මම මොකද උනේ කියලා මම දැනගන්න ඕනේ පිළිසතර අසමගියක් කියලා කියන්නේ. ඒකෝට අර ඔක්කොම සාපකරලා සාකාමී. අකම්පාරලා කියනවා අනේ අපි මේක කවදාකවත් කියන්නේ අපි ආහාර වෙන තිබ්බා. ඉතින් මොකද නැති කියන එක නම් අපි මේ පැවිද්දන් වශයෙන් මේ නැත්තම් අපතර ජීවිත ගත කරන අපිට නොගැලපෙන දෙයක් මෙතන සිද්ධ වෙනවා. කවුරු හරි මේක හොරකම් කරන එක නොවිය යුක්තයි. ඒ මොකද කියලා. ඒකට කිසිම කතා කරගන්න බැරුව යනවා. ඒ නිසා ඒ අතු කියනවා ඒක කුඹල්ලි ඇවිල්ලා කතා කරලා කියනවා මම මගේ පිරිසුදු භාවය ඔප්පු කිරීම නිසා මම මෙහෙමයි කතා කරන්නේ. මම මේ පළවෙනි ටික හරි අල ටික හරි කෑවනම් අනිමම ලබන ආත්ම වෙනකොට අජ සම්පත් ඉති සම්පත් අස්ස ගව කුර මහේසාදී සියලු සැප සම්පත් සහිත ආර්යවත් ගිහිය බවටපත් වේවා කියලා අනිත් එක්කරතයල කතා කරන කියන මට සූදට කලාවෙන් දක්ෂ වූ හැම දක්ෂකම් සහිත ගිහියෙක් බවට මමපත් වේවා කියලා යථාප කරගන්න. අට දිනවම සාප කරගන්න. ඒකෝ නංගි ඇවිල්ලා කියන නංගි දා පළවෙනි වෙලා යන්නේ නැහැ. නංගි කියනවා මම මේ අලවරකම් කරන්න. මම මේ පළවල භෝජන කරගන්න කරන දහසක් අක්‍රමහිතතාවන් සහිත සක්විත රජක කෙනෙකුට මම අක්‍රමහිතකාව වේවා කියලා සාම කරගන්නවා. ඒකට ඉන්නවල ඉතින්දලා දිලවේ ඒක මේ දෙලවුන අසමිනියකින් බැලලා ආවේ. ඒක කියනලු මම මේව කියවයි කියලා ඕගොල්ලෝ දක්ක කරනවා නම් අනේ මම කවදා හරි ආයත් මිනිහෙක්කට අහු වේවා. මගේ ඇඟේ විදින්නේ පිච්චුනේ. අද ඊයන් ආවරණ එල්ලාවා. මට ජීවිතෙන් තලාවා කියලා උත්සාහ කරගන්නවා. ඇතෙකුත් ඇවිල්ලා කියනවලු ඌ ප්‍රලෙන් පැනලා ආවේගේ නරජිකෙන් පැනලා ආවේගේ ඌ කියනවා මම හොරකම් කරයි කියලා කවුරුත් සැක කරනවා මම රාජකීය හත්යෙක් බවටපත් වේවා කිය ආමෝතන ශාන්තුමට කියනවා මේ අධිකරණයක් කරන්න ගිහිනලා මම යටින් මැරෙලා කියනවා මට ජීව සිට මැරෙන්න සිද්ධ වෙනවා කියලා අප කරගන්න. එතකොට මේ අහගෙන හිටපු සක්‍රීය වෙනස බය වෙනවා. අයලා කියනවා මනුෂ්‍ය ලෝකේ හැම කෙනාම බලාපොරොත්තු වෙන සෑම සම්පත්තියක්ම මේගොල්ලෝ සාපයක් වශයෙන් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අහනවා මනුෂ්‍ය සකසෝලුකෙන් ඉල්ලනවා මනුෂ්‍ය ලෝක මිනිස්මරාගන්නේ තෝ ඉල්ලන්නේ. කිංකම් කරන්නේ තෝ ඉල්ලන්නේ. ඕගොල්ලෝ මේ සාපයක් වශයෙන් ඇයි මේ රජතනතුරු සිතනතුරු විහාර ලොකු මහා සාහිත්‍ය විහාර ගෙවල් වල නායකකම් බලාපොරොත්තු වෙන සාපයක් වශයෙන් ඊට පස්සේ මම උත්තරනවා කරනවා ඒක මිනිස්සු විසින් පෙර කරලා කර්ම වලට හොඳ කර්ම නරක කර්ම වලට ලැබෙන විපාක ප්‍රතිල දාක කවදාක ගොඩේන්න හම්බෙන්නේ. ඒ නිසා අතරලා ඉතිහාවේ ඒ නිසා අපිට මේ කාමයාගේ ආධිනව දක්ව අපට හැම කාම වස්තුවක්ම ණයක්. පදයක්. සඳුවමත්. ඉතින් හොඳ කියවලා බලන්න මුදුනට තීරණ පටන් අර ගන්නවා මේ අපි ලබලා තියෙන සෑම දෙයක්ම අපි කරොත් එක වැරද්ද කර කරමු දෙයක්. සම්පූර්ණ දෙයක්. අපි නායක සාංගාංශික පාරක් ඔය මහානිකායේ නායකම දීලා තියෙනවා. ප්‍රදාද පහෝපාදය සම්පූර්ණයි. ඒකලේ ඉන්නකොට. මේක ලියුමක් ලැබවලු මට මේ තනතුර දෙන්න මම කරපු වැරද්ද මොකක්ද? ආ අහවල් නරකක් කරනවද මට මේක දුන්නේ කියලා. ඒකම කියලා කියනවා බොහොම අමාරුයි මේ අනුසරක් දෙන්න මේක චන්දු කියනවා ප්‍රගා ගන්නක් කියන ඔක්කොම කරන්න ඕන වහන්සේ හැබැයි මේ සාසන කියනවා කලකලාපලක දීලා තියෙන්නේ අපේ නිකාය නම් වෙෂ බාර ගන්න. ඒක බලපන් මොන කිසිම උච්ච දෙයකට මම ඉන්නේ නැහැ කියන කිවිසුමට එකරනම් ඔය ලියුම මම බාරගෙන මගේ කබද දෙකට දාගන්නවා. ඒක නිසා මේ අනුලෝමක වේවා අනුලෝමක වේවා ඊ දාන්තයෙන් හම්බ වෙන දේවල් නම් ඒ ඇහෙන් බලනකොට පුදුමාකාර ණයක්. ඉතින් යනවා කියන්නේ කියන කෙච්චර හොඳ මදි. තමයි පොදුවී තමයි දුන්නේ අපි කතා කරන්නේ. අනන්නේ කර තමයි කියන හොයාගෙන ආව පිරිසක් නිසා කල්පනා කරන්න ඕනේ මෙව හම්බ වෙන එකේ සර්වඥාදී නරකක් විදිහට දකින්න උන්වහන්සේ දක්නා මේ හම්බෙච්ච සෑම පංචකාම සම්පත්තියක්ම භාවනාවට යොදවන්න පුළුවන්. ඒකට හේතුව මේ එකම වස්තුවක්වත් පරිභෝග කරා කෙරෙන්නේ. කෙලෙසෙන්නේ මෙව හොයන්න වැරදි ක්‍රම පාවිච්චි කරනවා නම් සහ මෙව රකින්න උත්සාහ කරනවා පමණයි. චාරසා කරන්න ගියොත් අපි පුතුමාකාර කටු අනුන්ට නොවේවා කියන හැඟීමෙන් මට විතරයි මේවා කියන හැඟීමෙන් අරසා කරන්න යන තාක්කල් පංචකාම සම්පatti ඉනිමුලක් වාගේ. ණයක් කැඹිරිල්ල. පාවිච්චි කරාට මේ පරිභෝග කරාට හදාපත් කෙරෙන්නේ. මේ වර්තමාන වශයෙන් පරිභෝග කරන්නේ පුතල කියලා තියෙන නමුත් පතනවා නම් ලැබුම්දී රකින්න හදනවා නම් දෙකෙම කෙලෙසුයි. ඒසා ධර්මතාවක දේශනා කළා කියනවා යම් කිසි කෙනෙක් අල්ලාගත්ත නැති ඉතින් දන් දෙන්න පුදුලා කියනවා අනගයිද හිතේ. ඒ පුදුල හම්බෙන ශාප සම්බන්ධමයි උලාරේසු පංචසුකාම ගුණේසු චිත්තං නමති. වෙනදී අල්ලාගත් නැදීකින් දන් දෙන කෙනාට උලාර පස්කම් ගුණය කෙරෙහි හිත නමනවා කියන්නේ නෑ සතුටුමන. ඔතහදා තම වෙන්නේ. අමාරු. ඒක අමාරු. ඒකයි කියන්නේ ඉස්සල පුරුදු කරන්න ඕන එක නැති තැන. එහෙනම් මේ පාරේ වැටලා තියෙන දුරු කැලක් මහගෙන හරිගස්සලා සිවුර හදා ගන්න පාංශු කුඩු සිවුර අගේ කරන තැනට බහින්න ඕන. පාත බැල පාත්‍රයට හම්බෙන දෙයක් වළඳලා පින්න පාත කරන ජීවත් කර ගන්න බිමට බහින්න ඕන. දුක්ඛ මූලයක් මුල ගහක් මුල ශූන්‍යාකාරයකට ගිහිලා ජීවත් වෙන්න කියන සීනාසන කැමැත්ත පැවිදෙනවා. පුතුමුත් මේ රජේ බීලා පණරක් ගන්න පුළුවන් කේන්දර පහින් දුන්නේ. බැලතර පස්සේ ලැබෙන ඕනම දෙයක් අතිරේක සම්පත්. ඒක ප්‍රශ්නයක් නැහැ. මේ හතර නැත්තම් එන්නේ කියන්නේ මේ හතර නැතුව ඊට වැඩි දේවල් බලාපොරොත්තු වෙලා ඒවම ලැබීම නිසා කනගාටු වෙනවනේ ඉතින් ඒක සර්වචනාන්දේ කතා කරලා තියෙන අනුවක් තමයි. උනාට දීලා තියෙන චීවර පින්පා සීනාසන ග්‍රන්ථක කියනකොට පාංශ කුල තිවුරයි, පින්පාත භෝගයයි, ගහක් කුල ජීවත් වීම කුචි මුක්තිය. ඊ අතර උනාන්දේට මම අරසකල දීලා තියෙනවා ඔයගොල්ලෝ. ඉතින් එපිට තියෙන දේවල් වලට කරන රණ්ඩු බුදුහාමුදුරන්ට අදාළ නැහැ. ඒව කරන්න යනවා කිසිම කිසි සම්බන්ධයක් ඕනේ නැහැ. හැදිරි ප්‍රකාශ කරනවා නම් මේ මුදලක් විවාහයක් කියන එක මනුෂ්‍යයෙකු ඇති කරගත්ත පිළිකාදයක්. ওই දෙක තියෙන තාකල් සමාධිය කවදාකවත් හොදලා ගන්නවා. ওই දෙක නැති තැනට ආපහු ගියාට පස්සේ කීකිය අතහැරලා මුදලින් තොරව නෑ නෑද කමින් තොරව හිතෙන්නේ අපි ආවව වැඩි ගමයි කියලා වනචාරී වුණා කියනවා පරිණාමේ නතර ඉස්සන ඉඳලා ඉදිරියට යන්න පටන් ගන්න වර්තමාන මොහොතේ එන්නේ මේ නෑදෑයන්ගෙන් හා මුලින් හිතේ කරපු තාක්ෂ පස්සේ ඒක අර්ථ කුසලයේ පිළිබඳ කල්පනා කරන වෙලාවේ මල් මාලයකට මල් ලැබුණා ලද ලද චිත්තක්ෂණය ක්ෂණ සම්පත්තියක් බවට පත් වෙන්නේ නම් අනිවාර්යයෙන්ම මේ අනනුභවක ගේ සංකල්පයෙන් අයින් වෙනවා. එක මුලින්ම අයින් කරනවා අයින් වෙනවා අදිෂ්ඨාන පූර්වකව. විපස්සනා කියන පස්සේ අනිවාර්ය විපස්සනා කියන්නේ මොකද්ද? මම දැන් මෙතන. මම දැන් මෙතන කියනකොට මොනම තාලකින්වත් ඒ ඥාති සම්බන්ධයක් හෝ උදා සම්බන්ධයක් නැහැ. ඒ නිසා මොන පස්කම්තකට ආවත් මොන අපාදුක ආවත් පැමිණි කිසිත් කණිරහයි කියලා. එනේන දේට මුහුණ දාගෙන ඉන්නවනම් අපි කවදාවත් ඥාතිගේ රක්ෂණයක් බලාපොරොත්තු වෙන්නේ. මුදලෙන් රක්ෂණයක් බලාපොරොත්තු වෙන්නේ අපට මිනිසෙක් වශයෙන් ඕනම තත්යකට මුහුණ දීමට පුළුවන් මේ උදාාර මනුෂ්‍යත්වය. මනුෂ්‍ය භාවයට අපිපත් වෙලා පැමිණිච්ච දුකට මුහුණ දෙනකොට ඉදිරි සැලසුමක් නැහැ, පශ්චාත්තාපයක් නැහැ. අර මනසට මේක නොකලයි කියලා ආපොමදාකත් ඇගීමක් වෙන්නේ නැහැ. මම කාටවත් කරන්න පුළුවන් කියලා පාණ්ඩයක් වෙන්නේ නැහැ. ඒක නම් අමාරුයි. සීල නම් පුළුවන්. සීලදී අපිට කියන්න පුළුවන් සක්පව නොකර දසකුසල් නොකර ඉඳීම අපි බයලජ්‍ය දෙකකින් කරයි කරන්න දෙයක් තියෙනවා. විපස්සනා විද්‍යාවට අදුගාන පිළිගන්නවා නම් කෙනෙකුට කෙනෙක් කරන්න දෙයක් නෝකෙ ඉතුරු වෙලා නැහැ. තවත් ඒක මට මාව කෙලසන්ටත් බැහැ. අතීතේ මට ඇති වැඩකුත් නැහැ. අනාගතේ කියන කවදාකවත් සුභස්තිදී පුතේ වර්තමානයේ හිත පවත්නවා නම් ප්‍රඥාදා සම්බන්ධකම කියන්නේ හිතින්ම වාගත දෙයක් පමණයි මුදලට දෙන සම්බන්ධයක් හිතින්ම වාගත දෙයක් පමණයි ආනීදී ඇති කරගන්න මූලික පිළිගැනීම බව ඇති කරගන්න අමාරුයි සීලකින් සමාධිය පුතේ එනිසා මේ සූත්‍රය දේශනා කරනකොට කියනවා කරණීයම් අත්ත කුසලයේ යන්තං සම්පදාං අභිසමෙච්ඡ අභිසමෙච්ඡ කියන පදය විස්තර කරන්නේ අසුවාව මේ කියන සාන්ත පදයටපත් උනා වූ පුද්ගලයන් තුළ තියෙන ගුණ වශයෙන් තමයි මේ කුලේසු අනනුගිට්ඨෝ කියලා කියන්නේ. රහත් උනාට පස්සේ කුලයාකලේ බැඳීමක් නැහැ කියලා. ඒක නම් බොහොම කැමැති වෙයි කට්ටිය. දැන් කියනවා පස්සේ නේද ආත්මවත් ඇලේ කියලා. නමුත් පැහැදිලි මේක ක්‍රියාත්මක වෙන්න නම් කියන තියෙන්නේ රහත් වෙන්න ඉස්සර රහතන් වහන්සේ නමක් විදිහට හැසිරෙන්නේ නැත්නම් කවදාකවත් රහත් වෙන්න හම්බෙන්නේ නැහැ. රහතන්ගේ කරපු හැසිරෙන්න නම් ඊට කලින්ම ওই දී සම්බන්ධකම් මුදල් එක තියෙන සම්බන්ධකම් නැතුව පැද්ද කියලා කටාචාරාගගේ වෙදින කියන කන් ඉන්නේ නැතුව එහෙම නැත්නම් අඟුලිමාට වගේ බුදුන් ආවත් අම්මා ආවත් මරණවා කියන තැනට යන්න ඉස්සරලා ඒක පරිශන කිරීම බුදුරජාණන් වහන්සේ පමණක්ම ආශියා කරේ දේශනා කරපු එකක් විතරක්ම නෙවෙයි මේ බාල දක්ෂ ව්‍යාපාරයේ තියෙන ඕකම තමයි. පහුගිය කාලේ හිටියොත් පටන් අරගත්තේ ඔය දෙල්ලම තමයි. ඒක බොහොම තුක්ෂ විදිහට මේ කුණ වෙලා නැති ලක්ෂණ. බාල දක්ෂ ව්‍යාපාරය තාම තියෙනවා. හැම වෙලෙම බාල දක්ෂකම ලබනවා. දුරම් මෙලන් සුබති කුමාරිට අතහැරලා ඒ සිවුමෙලි කුමාරිකාව ඔක්කොම අතහැරලා විනාශ දැකපාරට. පැහැදිලි වෙලා බ්‍රාහ්මණ කුලවලින්, රජ කුලවලින්, කොයි කුලවලින්, ශුද්‍ර කුලවලින් සෑම කෙනාටම මතක් කරා මනුස්සකම පිළියර ගන්නට මේ පිටින් ආපු කුල සම්බන්ධකම් කතා කරනවා. හැබැයි කවදාකවත් ඒ කුල සම්බන්ධකම් අතහැරලත් බෑ. තමයි යම් කිසි මට්ටමකට ආවට පස්සේ නැවතත් කුලයන් කරා යා යුතුයි. යනකොට දැනගෙන යන්න ඕනේ කොස් කපන්නයි යන්නේ පොල්ට ටිකක් ගන්න යන එකයි තියෙන්නේ. අසජෝලකට අත්දාන්න හදන්නේ ග්ලව්ස්යක් අත් දාගෙන දාගෙන අත් දාන එකයි තියෙන්නේ. ඒකට චන්දෝපමා විදිහට ඉර මේ හඳ ලෝකෙත් එක්ක අරමුණු කරනවා වගේ හඳ කොච්චර ලෝකෙට සමමුණත් ලෝකාශය කොච්චර ප්‍රිය වුණත් හඳ දන්න තමන්ගේ සීමා කවදාකවත් ලෝකෙට ගන්න වෙන්නේ නැහැ. සමාන දුරින් ඉන්නකොට වරක පායන වරක නැතිලා යනවා. ආ මේ වගේ කියනවා භාණ්ඩම් කරන ඇත්තෝ බණ භාවනා කරන ඇත්තෝ ගියන් එක සම්බන්ධ වෙනකොට ගිය කොච්චර දෝ කැමැති නෑදෑය කොච්චර කන නම් සමාන දැනගන්න උන සීමාව. එතකොට පුළුවන් අපිට මේ සම්බන්ධකම් පවත් ගන්න. ඉතින් එහෙම නැතුනොත් වෙන්නේ මොකද්ද? මේ අඬගහන නැත්තන්ගේ වැඩ වලට ගිහින් මේ අතොත් ගන්නට පස්සේ කවදාකවත් ගොඩ එන්න බෑ. ඒකට මඩේ ඉන්න මිනිහෙක් මඩේ ඉන්න කෙනෙක් උඩ ගන්න උත්සාහ කරා වගේ අදී අවුලකටපත් වෙනවා. කියන ඉස්ලාම කරණ තියෙන ශක්තිය තියෙන ඥානය තියෙන වීර්යය තියෙන බුදුබණ දන්න කෙනා මේ ඥාතින් කෙරෙහි මේ කුල ආශ්‍රයෙන් දෙන්න අර කියන විදිහට හිත හදාගෙන චිත්ත විවේක වශයෙන් හෝ එනකම් භාවනා වශයෙන් උපදීක හදාගෙන තමයි විවේකව කටයුතු කරලා පුළු පුළුවන් එකන පොඩ දානවා මිස ඒ ඉන්න මට්ටමට Taman වැටුනොත් නම් ඒකෙන් කවදාකවත් වෙන්න බෑ ඒ නිසා කර්ණිමිත සූත්‍රයේ මේ සඳහන් කරලා තියෙන එක මෛත්‍රී භාවනා කරනවා භාවනා මේ කියලා කිව්වට බැලුව බැලුවට කර්මාවමයිච්චක් නැති එකක් වගේ පේන්නේ කියලා. මේ හරියටයේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, භාවනා විසුද්ධිය නොදන්න කෙනෙක් කරන කතා. ඒ සමාජෙටම ගැති වෙලා සමාජ අදහස පැත්තේ. මේ බුදු දානසේ දේශනා කරන්නේ සමාධිකදී මහා කරුණාවේ සහ මහා ප්‍රඥාවේ නිසා කරවචනාසේ දේශනාක සූත්‍රයක කොයි තැනක හරි වැඩ ඉන්නවා කියලා තිබ්බොත් භගවා වීර ජීතවනේ අනාථ පින්ඩිකස්ස ආරාමී. සාවත්‍යං වේරති භගවා ජීතවනේ අනාථ පින්ඩිකස්ස ආරාමී. සාවත්‍යං කියලා කියන්නේ මහා ජනතාවක් කියන තරයි. ජීතවනේ අනාථ පින්ඩික ආරාමී කියලා කියන්නේ අරණ්‍ය සීනාසන. දැන් මේ දෙකම ආශ්‍රය කරලා තියෙනවා. ඒකෙදි කියලා කියනවා මුරිමේන කර්මාය උපගමන. ඉස්ලාම් නාමයේ කරුණාවේ මහා කරුණාවේ මේ ජීතවන ආරාමී. සවස් වලට මෙන්න පාද ටිකක් ගන්න. එතකොට මහා ජනතාවට කරුණාව තියෙනවා. පච්චිමේන පඤ්ඤාය උපගමන. පච්චිමේන කරු පඤ්ඤාය අපගමන. පස්සේ භක්ති කරගෙන අපව කැලේ. ඉතින් කිය අපත තමන්ගේ පච්චාවතුම කරගෙන ඉන්න කටයුතු කරනවා. දවසේ උදේ කාලේ මහා කරුණාවේ මනුෂ්‍යකලේ කරුණාවේ ගමට යනවා. සංඝාරුයි තමන්ගේ ප්‍රඥාව වෙනුවෙන් තමන් විවේක බුද්ධිය ආශ්‍රය කරනවා. මේ දෙක සමබර කරගන්න බැරි වුණොත් මේ කරුණාවේ ප්‍රඥාව සමබර කරගන්න බැරි වුණා වගේ අසුමත් නෝදේතු වාහනේ යනකොට වගේ එහාට මෙහාට වැටෙන්න පටන් ගන්නවා. කොලන්න පටන් ගන්නවා. එහෙම නොකලා ගමන් කරන්න නම් කරුණාවෙන් මේ මෛත්‍රී යුක්ත තමන්ගේ අත්කුසලේ කරකලා කෙනා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ මේ කුලයාකේ සහ ගණයාකේ පිළිකේතු ආකාරය. ඉතින් ඒකදී පැවිද්දන් සඳහන් කියන තියෙන එකම ක්‍රමය තමයි ඒ සඳහා සුදුසු කල්යාණ මිත්‍රාශ්‍රිතින් තොරව මේක කරන්න අමාරුයි. ඉහියත් කල්පනා කරගන්න ඕනේ මේ මේ ඒකාර කරන්න ගියොත් විශාල ප්‍රශ්න මුටිනවා. නමුත් නිර්ආමිෂ සුඛය කියන්නේ මොකක්ද කියන එක ටික ටික අත්දකින්න ගම ඒ ආමිෂ සුඛය නැත්නම් ගේසිත සුඛය හිතවසුක හිත සුඛයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ආමිෂ සුඛය නිර්ආමිෂ සුඛය මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. මේක වල කායවත් තරදක්ක කාටවත් නිෂ්ක්‍රීමක්වත් නෙවෙයි වඩා හොඳ සුඛයකට යෑමයි. කලකිරීමක් නෙවෙයි වඩා හොඳ සුඛයකට යෑම යනකොට යනකොට යනකොට ඉබේම gediyak ඉදිරියට විලිකුණු වෙලා නැත්තෙන් ගැලවිලා වැටෙන වාගේ ඒ පුද්ගලයන් තේරුම් පටන් අරගන්නවා අපේ ජීවිතයේ මේ නතරච්ච තැන ඉඳලා ඉදිරියට ආත්මයක් ජීවෙන්න අපිට මේක පුච්ච අවශ්‍යයි. අඩු ගානේ අවුරුදු 40 වෙනකම් 50 වෙනකම් මේක නොතේරුණාට කාමභෝගී ජීවිතයේ තියෙන බරපතලකම නිසා සමාවදී. දැන් මොහොත එහාට ගියාට පස්සෙත් මේක තේරෙන්නේ නැත්නම් ඒකෙන් මොකද කරන්නේ? ඒකව තමයි ඉන්ද්‍රයන්ගේ මේරීමක් ඇති වෙන්නේ. මේරෙනකොට දැනගන්න ඕනේ. ඒකට අවශ්‍ය විවේක බුද්ධියට ඉඳ ධාන කටයුතු කරන්න. නමුත් ඒක පොඩි වැඩක් නෙවෙයි. නමුත් ඉතාම වැඩක් සාමාන්‍ය බුද්ධිය අවශ්‍ය කරන වැඩක්. නමුත් මම නම් දැකලා තියෙන්නේ කුච්චලිකවත් පොදුවේ ඒකට අදාළ කල්යාණ මිත්‍ර සම්පatti. ඒ වගේම ඒ ඊරාමික සැප වලින් වර අත්දැකනට පස්සේ තමයි අපිට මේ වගේ විනිශ්චය කරන්න පුළුවන් තරම් පසුබිමක් සැකසෙන්නේ. අනිය විනිශ්චය ලැබිලා කියන වෙලාව ක්ෂණ සම්පත්තිය ලැබිලා කියන වෙලාවට නොගත්තොත් ගොඩක් පශ්චාත්තාප වෙනවා. ඒ වගේම මේ කල්යාණ මිත්‍ර සම්පත්තියක් නැතුව ඒ වගේම ඊගාම සුඛයක් නැතුව ඊ සම්බන්ධකම් අතහැරලා ලොකු අපහසුකටපත් වෙනවා. ඒ නිසා මේක ගොඩක් මේ අනාලම්භික දෙයක් අවස්ථානුකූල සිද්ධ වෙන දෙයක්. නමුත් මේ මේ පිළිච්චය බලනකොට නම් වෙන බොහෝම ආසනාවක්. උගා කේදේ කරන්න පුළුවන් තරම් ප්‍රතිශක්තිය තියෙනවා. ඉතින් මේ ධර්ම දේශනාවෙන් ධර්ම සාකච්ඡාවෙන් නැවත නැවත හමු වීම අපි කරන්නේ ඒකයි. ඉතාලීල දිනාටම මේ අනුලෝමක දී සංස්කාරයෙන් තොර වූ මේ කුලයන් කෙරෙහි අනුලෝම භාවයේ කියන කර්මමිත සූත්‍රයේ මේ ගුණය පිළිතාවා පිළිත කරගෙන ආමිෂ සැපෙන් ලබන්නා වූ සැපයට වඩා උතුම් වූ නිර්ආමිෂ සැපය නිර්ආමිෂ සැපයට වඩා උතුම්න්නා වූ අවේදිත සුඛයක් වහවහ සාක්ෂාත් කරගන්න අපි මේ කල්යාණික සංගමේ යගෙන ධර්ම දේශනා ධර්ම ශ්‍රවණී කාන්තේම හේතු ආත්මා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සිය දිනාටම හේතුවන් සම්මින් සරසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අජාමීහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා චිත්තාර්ථාජාමීහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සබ්බ සම්පatti සාචනම්මි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං සාචුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේකන අසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වුනාති ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වුනාති ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වුනාති ඤකම්මේන සම්මිපාන සමාධි සතං සමාධිමෝ හෝතු යාව නිබ්බානපත්තිය කම්මේනේ මාමේ බාල සමාදමු සතං සමාදමු නිපානපත්ත්‍ය ඥා පුඤ්ඤ කම්මේනේ මාමේ බාල සමාදමු සතං සමාදමු තුජාන නිපානපත්ත්‍ය සබ්බ භාවං චතු නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී උත්සාද ගරු උතුම් නිලකට යන්න කියලා ස්වාමීන් වහන්සේ